විපස්සනාව දේශකයන්න් වහන්සේ කහතුඩුව City of Life භාවනා සමාධිපති කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී කම්මඨානාචාර්ය ශිරෝමණී පූජ්‍යපාද ගරු වැලිහෙල තැන්නේ කල්යාණසිරි නායක ස්වාමින් වහන්සේ 2600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 මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා පට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සද්දිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදීන සම්පාදීත ආමන්ති සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා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 මග්ගානත්තං විකෝසිතෝ සච්චානං චතුරුපදා විරාගෝ සිතෝ ධම්මානං දීපදානං චක්කුමා ඊසෝව මග්ගෝ නක්තන්නෝ දස්සනස්ස විසුද්ධියා ඒතම් තුම්මේ පටිපංජත මාරස්සීතං පමෝහනං ඒතම් තුම්මේ පටිපන්නා දුක්ඛසන්තං පරිස්සත අක්කාතුවි මයා මග්ගෝ අඤ්ඤාය සල්ල සත්තනං තුම්මේහි කිත් චං ආතප්පං අක්කාචාරෝ තතහගතා පටිපන්නා පමුක්ඛන්ති ජායිමු මාර බන්ධනාති සාත්පුලක්පසි සදහවත් කාරුණික පිමුතුනි පින්වත් ඔබ සෑම දිනාම මේ මොහොතේදී ඔබගේ ගුවන් විදුලි යන්ත්‍රයට අභියසට වෙලා සූදානම් වන්නේ අමාමෑණි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ තවත් ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරන ලබන තථාගත ශ්‍රී සද්ධර්ම දේශනාවකට එවුම්කන් දෙන්නට ශ්‍රවණය කරන්නට පින්තුනේ අද මම ධර්ම දේශනාව සඳහා මාතුකා කරන්තිය දුනේ ධම්මපදී මාර්ග වර්ගයේ පළමුවැනි දෙවැනි තෙවැනි සිව්වැනි ගාථා ධර්ම හතරයි මේ ගාථා ධර්ම හතරට අනුකූලව පරමාර්ථ ධර්ම කාරණා රාශියක් දේශනා කරන්නටත් මේ පින්වත්තුන්ට ශ්‍රවණය කරන්නටත් හැකියාව ලැබේවි. සේම දේශකයන් වහන්සේ නමකගේම සිල්තත් තමයි ධර්ම දේශනාවක් දේශනා කිරීමට ප්‍රථමයෙන් දහම් අවවාදයක් කිරීම. ඒ දහම් අවවාදය මම මේ ආකාරයෙන් සිදු කරන්න කැමතියි. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්තුන් මෞගුණ දේශනා කරાવીයයි කියා බලාපොරොත්තු නිසා මෞ පිය ගුණත් සමගම මේ දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්තුනි ලෝතර බුදු පියන් වහන්සේට අපි අමාමේනියන් වහන්සේ කියලා ප්‍රකාශ කරනවා භාවිතා කරනවා ඒ වගේම අපි සෑම කෙනෙකුටම මවක් ඉන්නවා පියෙක් ඉන්නවා අපි බුදු පියාණන් වහන්සේ කියලා උන්වහන්සේව හඳුන්වනවා මව්පිය දෙදෙනාගෙන් හැර මේ ලෝකයේ කිසිම කෙනෙක් බිහිවන් බිහිවන්නේ නෑ කෙනෙකුට කියන්න පුළුවන් මම විවාහ වෙලා නෑ කියලා කෙනෙකුට කියන්න පුළුවන් මට දරුවෝ නෑ කියලා කෙනෙකුට කියන්නට පුළුවන් මට සහෝදර සහෝදරියෝ කවුවත් නෑ කියලා ඒ වුණාට කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නෑ මට අම්මා කෙනෙක් නෑ මට තාත්තා කෙනෙක් නැහැ කියලා. සෑම කෙනෙකුටම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. නමුත් සෑම කෙනෙකුටම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නට බැරි වෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් Tamanට අම්මයි තාත්තයි ඉන්නවා. ඉතින් ලෝතුරා බුදු පියාණන් වහන්සේට අපි අමා මෑණියන් වහන්සේ කියලා භාවිතා කරන්නේ උන්වහන්සේ විමුක්තිය හොයන සෑම දිනාටම මෑණියන් වහන්සේ කෙනෙක් හැටියට අපිට නිවන නැමැති විමුක්තිය දේශනා කළා මහා කරුණාවෙන් යුක්තව ඒ වගේම අපි ලෝකුරා බුදු පියාණන් වහන්සේට බුදු පියාණන් වහන්සේ කියලා හඳුන්වන්නේ උන්වහන්සේ මේ අපිව විමුක්ති මාර්ගය තුල මෙහෙවන විට මේ මග වැරදි මේ මග හරි කියලා අපේ පියා වගේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපිව විමුක්ති මාර්ගය තුල මෙහෙවන්නේ මෙහෙවෙන්නේ නිසා උන්වහන්සේලා අපි බුදු පියාණන් වහන්සේ කියලා හඳුන්වනවා. ඒ වගේම මේ ලෝතර බුදු පියාණන් වහන්සේ අම්මයි තාත්තයි පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වුවා. මහා බ්‍රහ්මයා අධාන යුගයකදී සමස්ත අන්‍ය ආගමික සෑම පින්වෙතෙකුටම උපකාර වෙන විදිහට ආදර්ශමත් වෙන විදිහට උන්වහන්සේ වදාලා බ්‍රහ්මාවි මාතා පිතරෝ අම්මයි තාත්තයි මහා බ්‍රහ්මයා කොට සලකන්නට කියලා. එහෙමනම් මහා බ්‍රහ්මයා අධාන පින්වතුන් ඒකෙන් දෙන පණිවිඩේ සෑම ආගමක්ම අදහන අයට තමන් අදහන ශාස්ත්‍රීය කොට තමන්ගේ අම්මයි තාත්තයි සලකන්න කියලා. බෞද්ධ බිම්මතුන්ට ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා ජීදර බුදුන් අම්මයි තාත්තයි කොට සලකන්නට කියලා. එමනම් ලෝතර බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුදු පදවිය දරුවෝ සම්බන්ධව අම්මටයි තාත්තටයි පිරිනමලා තිබෙනවා. ඒසා මවකගේ ගුණ පියෙකුගේ ගුණ අපිට ගායනා කරලා ඉවර කරලා ඒන් නිදහස් වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මවක් පියෙක් වෙහෙසෙන්නේ පින්වතුනි තම දරුවන් සමාජයේ තුල සංස්කෘතිමය වශයෙන් ආගමික වශයෙන් ජාතිමය වශයෙන් දැනුගත්කම් වශයෙන් නුවණින්ද කායික මානසික නිරෝගී භවෙන්ද උපරිම තැනකට ගෙනල්ලා සමාජය තුල ඉහළින් වැජෙන යහපත් පුරවැසියන් හැටියට අපිව ගොඩනගන්නට අම්මයි තාත්තයි මහා වේසක් දරනවා. මහත් වේසක් දරනවා. එතකොට අපේ අම්මට තාත්තට සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් ආදී විමුක්තියක් තම මානසිකත්වයේ පුර ගොඩනගා ගන්න බැරි වුණාම් බැරි වුණේ තමන්ගේ දරුවන් කෙරෙහි වෙහෙසිලා තරම තමන්ගේ දරුවන් කෙරෙහි වෙහෙසිලා ඒ තරමට අම්මයි තාත්තයි දරුවෝ සම්බන්ධව වෙහෙසෙනවා ඒ වෙහෙසිලා වෙහෙසිලා මහලු කලදී දෙමෝපියන් සලකයි කියලා බලාපොරොත්තු වෙන දරුවන් විසින් සමහර දරුවෝ හොඳින් දෙමෝපියන් සලකනවා සමහර දරුවේ අතපසු කරනවා ඒ වගේම මිය පරලෝ ගියාට පස්සේ බලාපොරොත්තු වෙනවා ජීවත් වෙනකොට අපි මිය පරලෝ ගියාට පස්සේ අපේ දුවල පුතාලා අපිට පුණ්‍ය අනුමෝදනා කරයි පින් සිද්ධ කරලා කියලා. ඒත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවන්ගේ අරමුණු ගැන බලන විට භූමියක් මිය පරලෝ ගියා වූ දිමෝපියන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම සුජීවත්ව වාසය කරන දිවෝපියන්ට ආශිර්වාද කරන්නට මේ කාරණා මුල් තැනක් අරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා මම ධර්මාවාදයක් වශයෙන් මතක් කරන්නේ සෑම පුතෙක්ම සෑම දුවෙක්ම අමාමයෙන් ලෝතුරා බුදු පියාණන් වහන්සේට සලකනවා වාගේ තමන්ගේ දිවෝපියන්ට සලකන්නට ඕනේ කියලා. ලෝතර බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණාට පස්සේ උන්වහන්සේට ආවි පින් අනුමෝදන් කිරීමක් නැහැ. උන්වහන්සේ නිවන් අවබෝධ කළ නිසා තමන්ගේ තමන් තමන්ගේ දෙමව්පියෝ මියපල්ලව ගියාට පස්සේ ඇත්තෝ කෙලෙසුන් දුරු කළා මියපල්ලව ගියාය නොවේ. ඒත්තන්ට අනිවාර්යයෙන්ම දුවලා විසින් පුතාලා විසින් පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඒ අත්තු බලාපොරොත්තු වෙනවා තම දරුවෝ ධාර්මික වෙනවා දකින්නට. එහෙම නම් ලෝතුරා බුදු පියාණන් වහන්සේත් අපිට මෙද මාවතක් පෙන්වා වදාළා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ අමාමෑණියන් වහන්සේ වශයෙන් අපි මේ මෙද මාවතේ සැමදෙනා ගමල් කිය ගමන් කරයි කියලා උන්වහන්සේ බලාපොරොත්තු වුණා. එසේ අනුගමනය කරන්නට ගමන් කරන්නට අවවාද අනුශාසනා කළා. ඒ වගේම සෑම කෙනෙක්ගේම දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා අපේ රටේ ජාතියට ආගමට සංස්කෘතියට අනුකූලව අපේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යයි කියලා. එමනම් අපේ ආගම පිළිබඳව කල්පනා කරලා බලනකොට අපි ආගමක් නොවේ වුණත් දර්ශනයක් හැටියට අපි සම්මා සම්බුද්ධ දර්ශනය අනුගමනය කරන්නේ. එමනම් අපි මේ සම්මා සම්බුද්ධ දර්ශනය අනුගමනය කරලා අපි ලෝකෝත්තර විමුක්තිය අවබෝධ කරගන්නේ කියලා අපේ දෙමව්පියන්ගේ තවත් බලාපොරොත්තුවක්. ඒ නිසා මං දහම් දහම් අවවාදයේ වශයෙන් මේ පින්වතුන්ට මතක් කරන්නේ අමා මේනියන් වහන්සේගේ බලාපොරොත්තුවක් අපේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමක් වශයෙන් අද දේශනා කරන්නා වූ මේ ධර්ම දේශනාවත් තමන්ගේ ලෝකෝත්තර විමුක්ති මාර්ගය හෙලිපෙලි කරගන්නට උපකාර කරගන්නට කියලා දහම් අවවාදයේ වශයෙන් මම මේ පින්වත් සෑමදිනාටම මතක් කරනවා මෙතෙන් පටන් අපි බලමු මාතුකා කොට වදාළ ගාථා ධර්ම වලට අනුකූලව මේ ධර්ම දේශනාව සිදු කරන්නට පින්තුනි අපි ප්‍රථමයෙන් මේ ගාථා ධර්ම වල සරල තේරුම අරගෙන බලමු මග්ගනට්ඨංගිකෝ සෙට්ටෝ මාර්ගයන් අතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි සත්‍යානං චතුරෝ පදා සත්‍යං අතර චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රේෂ්ඨයි විරාගෝ සෙට්ටෝ ධම්මානම් ධර්මයන් අතර මේ විරාග ධර්මයේ වූ නිවන ශ්‍රේෂ්ඨයි දීප දානං ඔබ චක්කුමාන දෙපා ඇත්තවුන් අතර පසස් ඇති ලෝතුරා බුදු පියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒසෝ මග්ගෝ නත්තඤ්ඤෝ දසනස්ස විසුද්ධිය. දසනස්ස විසුද්ධිය දර්ශනේ පිරිසිදු බව පිණිස ඒසෝ මග්ගෝ නත්තඤ්ඤෝ මේ මගයි අනෙක් මගක් කිසිම අයවකින් නැහැ. ඒ ධම්මි තුන්නේ පටිපද්‍යත ඒෂා ඔබලා මේ මධ්‍ය ප්‍රතිපදා මාර්ගයේ පිළිපදින්න මාරස්සිකම් පමෝහණං මේ මධ්‍ය ප්‍රතිපදා මාර්ගය මාර්යා මුලා කරන මාර්ගයක් ඒ ධම්මි තුන්නේ පටිපන්නා මේ මගේ පිළිපන් ඔබලා මේ මගට බැසගත් ඔබලා දුක්ඛසන්තං කයිෂ්ඨත ඉක්මනින් දුක කෙලවර කරන්න. අක්කාතෝහි මයාමග්ගා අඤ්ඤාය සල්ල සත්තනං මා විසින් ඒකාන්තයෙන්ම මේ රාග ආදී උදුරාන ආර්ය ආර්ය මාර්ගයේ දැනගෙනයි දේශනා කරන්නට යෙදුනේ තුම්මේ චිත්තං ආතප්පං කෙලෙසුන් තවන වීර්ය ඔබලා විසින් කර යුතුය. අක්කාතරෝ තථාගත තථාගතවරු මේ නිවන් මඟ පෙන්වන්නෝ පවණයි. පටිපන්න ධායනෝ මේ නිවන් මඟට බැසගත් සමත විපස්සනා භාවනාවන් වඩන්නා වූ ඇත්තෝ පමුක්කන්ති මාර බන්ධනා මාර බැම්මින් මනමින් මිදෙනවා. අන්නේ අදහසයි මේ ගාථා ධර්මවල සරල අදහස. දැන් අපි පාලි පාඨ පසකින් තබලා මේ සරල සිංහල අර්ථය පමණක් අරගෙන බලමු අපේ අවබෝධයේ පිණිස ඒකට හේතුව මව්බස හෝ ඊට සමානව තමන් උරු පුරුදු කළා වූ භාෂාවක් ඇරෙන්නට අපිට මේ විමුක්තිය අවබෝධ කරගන්නට වෙනත් භාෂාවක් ලෝකේ නැහැ. ඒ නිසා සිංහල භාෂාව මව් භාෂාවෙච්ච ඇත්තෝ ධර්මයේ යන සිංහලෙන් සිතන්නට ඕන හොඳට හුරු වෙන්නට නම් ද්‍රවිඩ භාෂාව මව් භාෂාවෙච්ච ඇත්තෝ ද්‍රවිඩ භාෂාවෙන් ධර්මයේ පරිහරණය කරන්න ඕනේ හොඳට මනසට තේරෙන නම්. ඉංග්‍රීසි භාෂාව නම් තමන්ගේ මව්බස ඉංග්‍රීසි භාෂාවෙන් මේ ධර්මය හදාරන්න ඕනේ. එවිටයි තමන්ගේ මනසට හොඳට මේ ධර්මයේ වැටෙන්නේ. ඒ වගේ තමන්ගේ භාෂාව මව්බස කුමක්ද? ඒ මව්බසින් මේ ධර්මයේ භාවිතා කරනවා නම් අපිට විමුක්තියට ඉක්මන් වෙනවා අපේ භාෂාව අපිට තේරෙන නිසා ඒ නිසා අපි සරල සිංහලෙන් මේ ධාතා ධර්ම වල අදහස අපි බලමු මාර්ගයන් අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි සත්‍යයන් අතරින් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රේෂ්ඨයි ධර්මයන් අතරින් විරාග ධර්මයේ වූ නිවන ශ්‍රේෂ්ඨයි දෙපා ඇතුම් අතරින් පසස් ඇති බුදු පියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ පළවෙනි ගාථා ධර්මයේ සරලස අදහසයි. දර්ශනීය පිරිසිදු බව පිරිස මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයයි වෙනත් මඟක් නැහැ. ඔබලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදින්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මායя මුලා කරන මාර්ගයක්. දෙවෙනි ගාථා ධර්මයේ තේරුම එයයි. මේ මගේ පිරිපන් ඔබලා දුක කෙලවර කරගන්න මා විසින් රාගාදී උදුරාන මාර්ගයේ ඒකාන්තයෙන්ම දැනගෙනයි දේශනා කළේ ඒ තුන්වෙනි ධාතාවේ තේරුමයි කෙලසුන් තවල වීර්ය ඔබලා විසින් කළ යුතුයි තථාගතවරයෝ නිවන් මඟ දේශනා කරන්නෝ පමණයි. නිවන් මඟට බැසගත් සතර සම්‍යප්පදාන වීර්ය වඩන ධ්‍යාන කරන ධ්‍යාන කරන්නු සමති විපස්සනා භාවනා මන් දෙක වඩන්නු මාන බන්ධනයෙන් මැනවින් මිදෙනවා එයයි සිව්වෙනි ගාථා ධර්මයේ අදහස දෙන්නේම නම් මේ ගාථා ධර්ම වලට අනුකූලව අපි ධර්ම කාරණාවන් විග්‍රහ කරගන්නට බලමු. පින්තුනි මේ ලෝකයේ තුල විවිධ මගවල් තිබෙනවා. ඒ විවිධ මගවල් අතර ආර්ය අෂ්ටාංග මාර්ගයයි ශ්‍රේෂ්ඨ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තිබෙන්නේ යහපත් නිවැරදි දැකීම යහපත් නිවැරදි ආකල්ප ඇති කර ගැනීම යහපත් නිවැරදි වචන කතා කිරීම යහපත් නිවැරදි ක්‍රියාවන් කිරීම යහපත් නිවැරදි ජීවිතයක් ගත කිරීම යහපත් නිවැරදි උත්සාහයක් දැරීම යහපත් නිවැරදි සිහිය පැවැත්වීම යහපත් නිවැරදි මානසික සංවරය ඇති කර ගැනීම. එයයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වශයෙන් දේශනා කොට වදාළේ. ඒ නිසා මෙන්න මේ මාර්ගයන් අතර ශ්‍රේෂ්ඨම මාර්ගය තුල අපි අදිස්ථානයක් ඇති කරගන්නට ඕනේ මම යහපත් නිවැරදි දැකීම ඇත්තෙක් වෙමි මම යහපත් නිවැරදි ආකල්ප ඇත්තෙක් වෙමි මම යහපත් නිවැරදි වචන ඇත්තෙක් වෙමි මම යහපත් නිවැරදි ක්‍රියා ඇත්තෙක් වෙමි මම යහපත් නිවැරදි ජීවිකාව ඇත්තෙක් වෙමි මම යහපත් නිවැරදි උත්සාහය ඇත්තෙක් වෙමි මම යහපත් නිවැරදි සිහිය ඇත්තෙක් වෙමි මම යහපත් නිවැරදි මානසික සංවරය ඇත්තෙක් වෙමි කියලා ඒ සීලයක් වශයෙන් සමාදන් වෙලා අන්න ඒට අනුකූලව මේ මාර්ගය තුල අපේ සිත කය වචනය තුන්දර මෙහෙවන්න ඕනේ ඒ තරම් මේ ලෝකයේ තුල මාර්ගයන් අතර ශ්‍රේෂ්ඨ මාර්ගයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඊළඟ සත්‍යයන් අතර චතුරාර්ය සත්‍ය ධර්මයයි උතුම්. දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, නිරෝධාරය සත්‍ය, ඒ වගේම මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍යයයි මේ ලෝකයේ තුල සත්‍යයන් අතර උතුම් වන්නේ. ඒ පළවෙනි සත්‍යයෙන් ඉපදීම දුකයි මාළු වීම දුකයි මරණයටපත් වීම දුකයි ලෙඩ රෝග හට ගැනීම දුකයි ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි අප්‍රියයන් සමග එකතු වීම දුකයි කැමති දේ නොලැබීම දුකයි ශෝකයේ දුකයි පරිදේවයේ දුකයි කායික දුක දුකයි මානසික දුක දුකයි උපායාසයේ දුකයි කෙටියෙන්ම කියනවනම් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා පෙන්වන්නේ ඒ දුක්ඛ සත්‍ය තුලින්. ඒ වගේම අපි S2 පාවිච්චි කරමින් රූප තණ්හාව තව තවත් ඇති කරගන්නවා නම් ඒ දුකේ හට ගැනීම බවත් කන් දෙක පාවිච්චි කරමින් ශබ්ද තණ්හාව වැඩි දියුණු කරනවා නම් ඒක දුකේ හට ගැනීම බවත් නාසය පාවිච්චි කරමින් ගන්ධ තණ්හාව වැඩි කරගන්නවා නම් ඒක දුකේ හට ගැනීම බවත්. දිව පරිහරණය කරමින් රස තණ්හාව වැඩි කරගන්නවා නම් ඒක දුකේ දුක හට ගැනීම බවත්. කය පරිහරණය කරමින් පොට්ටබ්බ තණ්හාව වැඩි දියුණු කරගන්නවා නම් ඒකේ දුකේ හට ගැනීම බවත්. මනස පරිහරණය කරමින් කාම භව විභව තණ්හාවන් තව තවත් වැඩි දියුණු කරගන්නවා නම් ඒක දුකේ හට ගැනීම බවත් මෙන්න මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හැටියට ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළා. ඒ වගේම අපි සමථ විපස්සනා භාවනාවන් වඩවඩ ඇසතරා ඇසාරා උපදින රූප තණ්හාව නැත්තර නැති කරන්න කටයුතු කරනවා කිරීම ඒ වගේම සමථ විපස්සනා භාවනාවන් වඩවඩ අනාගා උපදින ශබ්ද තණ්හාව නැත්තට නැතිකරන්න උනන්දු වෙනවා නම් නාසයහා උපදින ගන්ධ තණ්හාව නැත්තටම නැති කරන්න උනන්දු වෙනවා නම් දිවාදා උපදින රස තණ්හාව නැත්තටම නැති කරන්න උනන්දු වෙනවා නම් කයදා උපදින පොට්ටබ්බ තණ්හාව නැත්තටම නැති කරන්න උනන්දු වෙනවා නම් මනසහා උපදින කාම භව විභව තණ්හාවන් නැත්තරම නැති ගන්න උනන්දු වෙනවා නම් අන්න ඒක දුක්ඛ නිරෝධාරය සත්‍ය බවක් කලින් දේශනා කළා වූ මාර්ග සත්‍ය අර මං කලින් සඳහන් කරා වාගේ අදිස්ථාන සීලීව අනුගමනය කරනවා නම් ඒක මාර්ග සත්‍ය බවක් වෙනලා මේ ලෝකයේ තුල සත්‍යයන් අතරින් ශ්‍රේෂ්ඨම සත්‍ය චතුරාර්ය සත්‍ය බව තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ අන්නේ නිසයි. ඊළාට විරාගෝ සෙට්ටෝ ධම්මාන මේ ධර්මයන් අතර විරාග ධර්මයේ නැමැති නිවන ශ්‍රේෂ්ඨයි. නිවන කියලා කියන්නේ කිසිවකට ඇලිච්ච බැඳිච්ච ගැටිච්ච ස්වභාවයක් නෙවෙයි. ඒකයි විරාග ධර්මය කියන්නේ විරාගෝ සෙට්ටෝ ධම්මාන ධර්මයන් අතර විරාග ධර්මයේ නැමැති නිවන ශ්‍රේෂ්ඨයි. පින්වතුනි මේ ස්වභාව ධර්මය පිළිබඳව කල්පනා කරලා බලනකොට මේ ස්වභාව ධර්මයේ තුල තිබෙනවා ඇලදොල ගංගා ගස් කොළන් ග්‍රහවස්තු ග්‍රහවස්තු ආදී මේ සෑම දෙයක්ම ඒ අතර අපිත් වාසය කරනවා එකිනෙකා අපි පරමාර්ථමේ ඇසකින් මේ ලෝකයේ දේශ බලන විට අපිට පෙනී යන්නේ ඔය ඇලතුල ගංගා ගස්ගල් ආදී පෘථිවිය ආදී ග්‍රහ වස්තු ආදී මේ වස්තුන් අතර අති එක වස්තුවක් පමණයි විශේෂත්වයකට තියෙන මේ වස්තුව ඇතුලේ චේතනා පහළ කිරීමෙන් ක්‍රියාත්මක වෙන ගතියක් තිබෙනවා ඒ හැරුණකොට කර්ම රූප ස්වභාව ධර්මයේ එකතුලින් ස්වභාව ධර්මයේ තුලම නිපං වස්තු තමයි ඔබ අපි කියලා කියන්නේ. මේ ඔබ අපි කියන ස්වභාවයන් මේ ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙන විදිය තියෙනවා. ඇස් දෙක තියෙනවා, ඇස් දෙකට රූප දැනෙනවා, කන් දෙක තිබෙනවා, කන් දෙකට ශබ්ද දැනෙනවා, නාසයේ තිබෙනවා, නාසයට ගන්ධ දැනෙනවා, දිව තිබෙනවා, දිවට රස දැනෙනවා, කය තිබෙනවා, කයට පොට්ටබ්බ දැනෙනවා, මනස තිබෙනවා, මනසට ධර්මාරම්මන දැනෙනවා. එතකොට විරාගෝ සෙට්ටෝ ධම්මාරම්. මෙන්න මේ ඇසට ඇසට සහ ඇසට දැන රූපෝට නොඇලීමෙන් අපි නිවන ලබන්නේ. කනට සහ කනට දැන ශබ්දෝට නොඇලීමෙන් අපි නිවන ලබන්නේ. නාසයට සහ නාසයට දෙන ගන්ධ වලට නොඇලීමෙන් අපි නිවන ලබන්නේ. ජීවිත සහ ජීවිත දැනෙන රසවලට නොයීමෙන් අපි ජීවන ලබන්නේ. කායද සහ කායද දැනෙන කායික ස්පර්ශවලට නොයීමෙන් අපි නිවන ලබන්නේ. මනසට දා මනසට දැනෙන විවිධාකාර ආරම්මන වලට ඒ විවිධාකාර ආරම්මන වල සෝතාපන්න ඵලයටත් නොයීමෙන් අපි නිවන ලබන්නේ. සකදාගාමී ඵලයටත් නොයීමෙන් අපි නිවන ලබන්නේ. අනාගාමි ඵලයටත් නොයලීමෙන් අපි නිවන ලබන්නේ. අරියත් ඵලයට පවා නොයලීමෙන් අපි නිවන ලබන්නේ. එවනම් මේ සියලු ධර්මයන් පවා නොයලීමෙන් අපි නිවන ලබන්නේ. ඒකයි විරාගෝ සෙට්ටෝ ධම්මානම් මේ නිවන කියන එක කුමකටවත් ඇලිලා ලබන එකක් නෙවෙයි. මේ නිවන කියන එක කුමකටවත් බැඳිලා ලබන එකක් නෙවෙයි. ඇලීම දුරු කිරීමෙන් තමා බැඳීම දුරු කරන්නේ. ඇලීම වර්ධනය කිරීමෙන් තමා බැඳීම වර්ධනය කරන්නේ. ඇලීමද තණ්හා කියලා කියනවා, බැඳීමට උපාදාන කියලා කියනවා. එහෙනම් ඇලීම් බැඳීම් නැති කිරීමෙන් තමා නිවන අවබෝධ කරන්නේ. එනන් නොඇලිච්ච නොබැඳිච්ච ස්වභාවයක් තුලින් අපි නිවන අවබෝධ කරන්නේ නිර්වාණ අවබෝධය නැවති අවබෝධයේ ඇලිච්ච බැඳිච්ච එකක් නෙවෙයි ඒ නිසා මේ ලෝකයේ තිබෙන ධර්මයන් අතුරින් නොඇලිච්ච නොබැලිච්ච ඥාන ධර්මයේ වූ නිවන නැමැති ධර්මයේ ශ්‍රේෂ්ඨ බව ලෞතර බුදු පියාණන් වහන්සේ වදාළ ඒකයි. ඉන් දෙපායතුන් අතර පටිච්චසති බුදු පියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ බව මෙතන විග්‍රහ වෙන්නේ. ඔබ දන්නවා ලෞතර බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ අපිට විමුක්ති මාර්ගයේ හෙළිකොට වදාළ උත්මය එදා ධම්තප් පැවතුම් සූත්‍රයේ සිට මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්වා වර්ෂ 45ක් තිස්සේ උන්වහන්සේ මේනිකෙක් වශයෙන් පිය කෙනෙක් වශයෙන් අමා මේනි ඒ වගේම ලෝතුරා බුදු පියාණන් වහන්සේ කියන අර්ථයෙන් වර්ෂ 45ක් තිස්සේ ධම්සප්පවතුන් සූත්‍රයේ සිට මහා පරිනිබ්බාන සූත්‍රය දක්වා පිරිනිවන් මංචකයේ ඔන්න මෙන්න කියන අවස්ථාව දක්වා අපිට මේ විමුක්ති මාර්ගයේ හෙළිකොට වදාලා උඳ නොමැති උන්වහන්සේට නොමැති ඥානයක් උන්වහන්සේට නොමැති ඥානයක් උන්වහන්සේ තුල තිබුණේ උන්වහන්සේට සියලු ඥානයන් තිබුණා ඒ තරම් උත්මයේ අපි ಗುಣමනින මිනි කියනවා එක එක ස්වභාවයන් තුල ඒ අතර අපි ලෝතර බුදු පියන් වහන්සේ ගුණ වඳින්නේ අනන්ත අප්‍රමාණ මිමේ ලෝතර බුදු පියන් වහන්සේගේ සීලය අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේගේ සමාධිය අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේගේ ප්‍රඥාව අනන්තයි අප්‍රමාණයි කියන්නේ ඒ නිසා දෙපා ඇති සතුන් අතර ලෝතර බුදු පියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි ඊළඟට දෙවෙනි ගාථාවේදී අපි බලමු දර්ශනීය පිරිසිදු බව පිණිස විවිධ දර්ශනීය මේ ලෝකයට අනුගමනය කරනවා දසනස් විසුද්ධිය එනම් පින්වතුනි මේ ලෝකයේ තුල තිබෙනවා දේවත්වයට පැමිණෙන දර්ශන බ්‍රහ්මත්වයට පැමිණෙන දර්ශන ඊගාවට නැවත මිනිස්සෙක් වෙලා උපදින ක්‍රම ඔය ආදී වශයෙන් විවිධ දර්ශන මේ ලෝකයේ තුල තිබෙනවා. එතකොට දර්ශනස්ස විසුද්ධිය මේ දර්ශනීය පිරිසිදු බව පිනිසනම් ඒසෝ මග්ගෝ නත්තං මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති අර කිසිවකට නොඇලෙන නොබැඳෙන විරාග ධර්මයේ ස්පර්ශ කරන්න දිනත් මාර්ගයක් මේ ලෝකේ නැති බවයි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ දර්ශනස්ස විසුද්ධිය දර්ශනීය පිරිසිදු වීම කෙලවර වෙන්නේ නිර්වාණ අවබෝධයෙන් දර්ශනීය දැක්ක සෝතාපන්නයාගේ දර්ශනීය පිරිසිදුනේ දැකලා ඉවරනේ සකදාගාමියාගේ දර්ශනීය පිරිසුදුනේ දැකලා ඉවරනේ අනාගාමියාගේ දර්ශනයත් එච්චර පිරිසුදුනේ දැකලා ඉවරනේ ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්නට පිරිසිදු දර්ශනයට පිළිපන්නට ඒ පූර්ණ වශයෙන් භාවිතා කරලා පූර්ණ වශයෙන් තාම මනස පිරිසිදු කරගෙන නැති නිසා එනම් දර්ශනීය විසුද්ධිය පිණිස අරියත්තේ දක්වාම එකම මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒකයි ඒසෝ මග්ගෝ නත්තන්නෝ කියලා දේශනා කොට වදාළේ ඒ තමයි තුම්මේ පටිපද්‍යත ඔබලා මේ මල පිළිපදින්න අවවාද කරනවා බුදුරජාන් වහන්සේ මාන චේතම් පමෝහණම් මේ මාර්ගය මාර්යා මුලා කරන මාර්ගයක් පිණුතුනි මේ මාර්යා කියන සංකල්පයේ පිළිබඳව අපි කල්පනා කරලා බැලීමේදී කම්මත කෙලස්වට විවාවට කියලා කාරණා තුනක් තිබෙනවා. මේ කම්මත කියලා කියන්නේ කර්ම රැස් කිරීම. මේ කර්ම රැස් කර කර කර්ම රැස් කර කර මායාවේ මිදෙන්න බෑ. අපි කර්ම රැස් කරනවා නම් ඒක එක මාරේ. අපි කර්ම රැස් කරනවා නම් ඒක අනුකූලව මෙරි මෙරි ඉපදී ඉපදී උපදිනවා. මෙරි මෙරි ඉපදී ඉපදී උපදිනවා. මෙරි මෙරි ඉපදී උපදිනවා කර්ම රැස් කරනවා. එහෙනම් කම්ම වට්ට කියලා කියන්නේ කර්ම රැස් කිරීම. කර්ම රැස් කරන්න රැස් කරන්න ඉනේ විපාක හැදින්නේ නැවත නැවත උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා. ඒ නිසා විපාක බලාපොරොත්තු වෙන කර්ම රැස් කරන්න එපා. ක්‍රියා කරන්නේ දැන් රහතන් වහන්සේ මල් පූජා කරනවා. රහතන් වහන්සේ මල් පූජා කරනවා, සියු දේවල් කරනවා. ක්‍රියාපමණයි කර්ම රැස් කරන්නේ ක්‍රියාවක් තියෙනවා. ඒවට ඇලීමෙන් බැඳීමෙන් රැස් කරන්නේ. ඇලීමෙන් බැඳීමෙන් කර්ම රැස් කරනවා නම් නැවත උපතක්. ඊළඟට කෙලස් වට කියලා කියන්නේ කෙලස් වට කියලා කියන්නේ ක්ලේශ ධර්මයන් රාග, දේශ, මෝහ ආදී ධර්ම. ඒවට ඇලෙනවා, ඒවා තිබෙනවා නම් ඒකත් එක මායයි. ඒවා තියෙනකම් මැරෙනවා, උපදිනවා. තියෙනකම් මැරෙනවා, උපදිනවා. ඊළඟ පින්වතුනි මේ කර්මයන්ගෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම. ඒ කර්මයන්ගෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වීමට කියන විවාවත්. කර්මයන්ගේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් නිවනක් ලැබෙන්නේ නැහැ. ඒවට විපාක වශයෙන් නැවත නැවත ඉපදීන් ඇති වෙනවා. ඒවා එසේ සිදු කරනවා නම් මාර්යා මුලා කරන්න පුළුවන්කමක් නෑ අපිට. ඒ නිසා අපි සියලු ක්‍රියාවන් කරන්න ඕනේ ක්‍රියාවේ ත්‍රිලක්ෂණයේ වඩමින්. පව් අපි කොහොමද බැහැර කරන දේවල්? අකුසල් අපි කොහොමද බැහැර කරන දේවල්? පින් කරන්න ඕනේ පිනේ සහ පිනෙන් ලැබෙන ඵලයේ ත්‍රිලක්ෂණයේ වඩමින්. එතකොට අපි මායාවට මුලා වෙන්නේ. පුළුවන් තරම් පින් කරන්න පිනේ කිලක්ෂණේ වඩවඩ පිනෙන් ලැබෙනා වූ විපාකයන්ගේ කිලක්ෂණේ වඩවඩ. එතකොට අපි මායාවට මුලා වෙන්නේ. ඉන්ද්‍රියම් පරිහරණය කරන්න ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ කිලක්ෂණේ වඩවඩ. ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ ඇස් දෙකේ කන් දෙකේ නාසයේ දිවේ ශරීරයේ මනසේ ඒ වාට ජනින අරමුණු වල ත්‍රිලක්ෂණයේ වඩ වඩ ජීවිතේ ගත කරනවා මායාවට මුලා වෙන්නේ නැහැ. ඒ වාට ඊගාවට කර්මයන්ගේ විපාකයන්ගේ ත්‍රිලක්ෂණයේ වඩ වඩ බලාපොරොත්තු නැතුව බලාපොරොත්තු නැතුව නිවන හැර මගපල නිවන් හැර ලෞකික ලෝකයේ අයත් දේවල් බලාපොරොත්තු නොවි සියලු ධර්මතාවයන්ගේ ත්‍රිලක්ෂණයේ වඩන්න එතකොට ඒ කිසිම මාරේකුට තමන් මුලා වෙන්නේ අන්න ඒ විදියට වඩන නිසා මේ ආර්ය අෂ්ටායික මාර්ගය මාර්ග සේතම් පමෝහණම් මාර්යා මුලා කරන දර්ශනයක් හැටියට ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඊට ක්ලේශ මාර, මච්චු මාර ආදී වශයෙන් මාර දීය පුත්‍ර ආදී වශයෙන් මාර්යා ගැන සඳහන් වෙනවා. ඉතින් ඒ සම්මි තුම්මේ පටිපන්න මේ මගේ පිළිපන් පිළිපදින ඔබලා මේ මග පිළිපදින ඔබලා පිළිපදිනින් දුක්ඛ සත්‍යං කවිස්සත දුක කෙලවර කරගන්න කියලා ලෝතර බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරනවා. එයි අක්කාත අක්කාතෝවි මයමග්ග අඤ්ඤාය සල්ලසන්තනං මේක ලෝතර බුදු පියාණන් වහන්සේ රාගාදී උල් උපුටාලන මාර්ගයේ ඒකාන්තයෙන්ම දැනගෙනයි දේශනා කරේ මේ මගේ ඇරෙන්න වෙනත් මාර්ගයක් නැති බව දැනගෙනමයි දේශනා කරේ කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. ඒසා තුන්නේ කිච්ඡං වාතප්පං කෙලස් කවන වීර්ය වඩන් අක්කාතෝ වේ අක්කාතෝ අක්කාතරෝ තථාගතං තථාගතයන් වහන්සේ කියලා කියන්නේ කාටවත් නිවන පෙන්වන කෙනෙක් නෙවෙයි. ලෝතුරා බුදු පියාණන් වහන්සේට නිවන් දක්වන්න බෑ කවුරුවත්. ඔබ අපි කවුරුවත් දෙවියෙක්වත් ධර්මයේක්වත් කිසිම කෙනෙක් තථාගතයන් වහන්සේට නිවන් දක්වන්න බෑ. අකාතාරෝ තථාගත. තථාගතවරු කියලා කියන්නේ මේ මාර්ගය අවබෝධ කරගෙන කියා දෙන අය විතරයි. අන්න ඒ අනුගමනය කරලා ඔබේ නිවන ඔබ සාක්ෂාත් කරගත යුතුයි. ඒකයි තුම්මේ චිත්තං ආකප්පං. ඔබ සතර සම්‍යක් ප්‍රදාන වීරිය වඩන්න. අක්ඛාතාරෝ තථාගත තථාගතවරු නිවන් මඟ පෙන්වන්නෝ මිසක් නිවන් දක්වන්නෝ නොවේ. පටිපන්න ධායිනෝ මේ මිව නිවන් මඟට පිවිසිලා සමත විපස්සනා භාවනාවන් කරන අය අමුක්ඛන්ති මාර බන්ධනා මේ මායාවේ බන්ධනෙන් මැනවින් මිදෙනවා කියලා ලෝතුරා බුදු පියාණන් වහන්සේ වදාලා මේ ධර්මය බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාරන්නට උන්වහන්සේට හේතු උනේ දිනක් සරත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලය තුල නිතර නිතර ගම්දනව් සැරිසරන ලෝතුරා බුදු පියාණන් වහන්සේ මහා සංඝයා සමග දිනක් සංඝයා 500ක් සමග දෙව්ලන් වේරෙන් නික්මිලා ගන්ධනව සැරිසරලා තථාගතයන් වහන්සේ ඇතුළු තථාගතයන් වහන්සේ දෙව්ලන් වේර වැඩම කළා විසුණු වහන්සේලා 500ක් පමණ සමග. ඉතින් ඔබ දන්නවා අපි කොයි කවුරුත් ගමන බිමනක් ගියා නම් ආගිය තොරතුරු අපි කතා බහ කරනවා. ඒ ආගිය තොරතුරු කතා කරනකොට අර විසුණු වහන්සේලා මේ මාර්ගයන් ගැන කතා කරලා ගම්දනව් ගැන සමහර විසුණු වහන්සේලා ප්‍රකාශ කරා ඒ ගමට යන පාර හරියට මඩ ගොඩවල් වතුර වලවල් යන්න සමහරුයි ඒ ගමට යන පාර ගල් ගොඩවල් බොරොන් සහිතයි යන්නට අමාරුයි ඒ ගමට යන පාර බොහොම තෙනිතලායි යන්නට පහසුයි. ඒ ගමට යන පාර හොඳට සකස් කරලා තියෙනවා ලස්සනයි පිරිසිදුයි. ඔය ආදී වශයෙන් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඕවා මගවල් නෙවෙයි මහණෙනි. මෙන්න මේකයි නියම මාර්ගය කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරේ. ඒ ධර්ම ශ්‍රවණය කරලා ඒ භික්ෂුන් වහන්සේලා 509ම අරිහත්ත්වයට පත් වුණා. ඒක පින්වතුනි අපි නිවන් අවබෝධ කරේ නැත්නම් මේ සසර මොනතරම් ඉදිරියට පියවරු වෙලා උපදින්න සිද්ධ වෙනවද දන්නේ නැහැ. මොනතරම් ඉදිරියට මව්වරු වෙන්න සිද්ධ වෙනවද දන්නේ නැහැ. එහෙමනම් කෙනෙක් තුල හැම කෙනාම ඉන්නවා මව ඉන්නවා පියා ඉන්නවා අක්කා ඉන්නවා අයියා ඉන්නවා නංගි ඉන්නවා මල්ලි ඉන්නවා පුංචි අම්මා ඉන්නවා බාප්පා ඉන්නවා ලොකු අම්මා ඉන්නවා මහප්පා ඉන්නවා සීයා ඉන්නවා ආච්චි අම්මා ඉන්නවා අපි හැම කෙනෙක්ම ඒකත් එක්කපත් වෙනවා ඒ මෙරි මෙරි ඉපදී ඉපදී මෙරි මෙරි ඉපදී ඉපදී අම්මා කෙනෙක් වෙවි තාත්තා කෙනෙක් වෙවි මේ සසර සැරිසරනවාද එහෙමත් නැත්නම් මේ නවත්තලා මේ මාර්ගය අනුගමනය කළා නිවන් අවබෝධ කරනවාද නිවනයි අපි වටහා ගන්න ඕනේ නිවනයි අවබෝධ කරගන්න ඕනේ නිවයි නිවයි මගයි අනුගමනය කරන්න ඕනේ එසේ මේ එකම මාර්ගයේ වූ සත්‍ය මාර්ගයේ නිවන අනුගමනය කරලා ශ්‍රේෂ්ඨ සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ශ්‍රේෂ්ඨම ධර්මයේ වූ විරාග ධර්මයේ නිවන අවබෝධ කරගෙන මම සසර දුකින් අත මිදෙනවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්නේ ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති සාත් සාත් සාත් ඉස්කයන් වහන්සේට තමන් වහන්සේ කරගෙන යන ලෝක ශාසනික සේවාව කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා විරත්න ආශිර්වාද ලැබේවා චිර ජීවන දුක් රෝගී භාවය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු අද දේශකයන්න් වහන්සේ කහතුඩුව City of Life භාවනා සමාධිපති කොළඹ දිශාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී කම්මඨානාචාර්ය සිරෝමණී පූජ්‍යපාද ගරු වැලිහිල තැන්නේ කල්යාණ සිරි නායක ස්වාමින් වහන්සේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි